වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් වූ ශේෂ ධර්මයේ අඩංගු වන ඒ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර විවරණ ධර්මදේශනා මාලාවේ තවත් වටිනා කියන සූත්‍ර විග්‍රහයක් අපේ ජීවිතයත් එක්ක ගලප ගනිමින් අපේ ජීවිතයේ හදාගන්නට සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මොලයම් හෝ අවවාදයක් අනුශාසනාවක් අපේ ජීවිතයට ලබා දීලා තියෙනවා නම් ඒ ලබා දුන්න ඒ අනුශාසනාව තුළ අපි හික්මුණොත් එක ගුණ ධර්මයක් හරි අපේ ජීවිතයට ඇති කරගත්තොත් ඒ එක ගුණ ධර්මය නිසා අපේ මුළු ජීවිතේම සැනසෙනවා. ඒ විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙක්ට සැනසෙන්නට අවස්ථාවක් ලැබෙනවා. සූත්‍ර ධර්මයක් කියලා කියන්නේ ජීවිතයක් හදාගන්න ලැබෙන අනුශාසනා සමුදායක්. නැති අඩුපාඩු නැති කරගෙන තියෙන අඩුපාඩු දුරු කරගෙන නැති ගුණයන් ඇති කරගෙන ඇති ගුණයන් වැඩි දියුණු කරගෙන අපේ ජීවිතයම වටින ජීවිතයක් බවට පත් කරගන්නට අවස්ථාව ඒ තුළින් උදා වෙනවා. ඉතින් අපේ සීලවන්ත ගුණවන්ත මහා සංඝ රත්නයක් වෙහෙස වෙලා කැත වෙලා මේ උතුම් වූ ධර්ම දේශනාවන් බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්නේ මේ පින්වත් හැම දෙනාගේම ජීවිත ඒකාලෝකමත් කිරීම සඳහා. පින්වත්නි අද අපේ මාතෘකා කරගන්නට යෙදුනේ ඊ타ත්ම වටින සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවෙන් අපේ ජීවිතය පුදුමාකාර විදිහේ වෙනස් වූ පැතිකඩක් වැරදි ජීවිතවල ඉන්න අයට ඒ ජීවිත ඊටාමත් නිවැරදි ජීවිත බවට පත් කරගෙන සනසලවන්ත ජීවිතයක් උදා කරගන්නට මාර්ගය විශේෂ කොට අවධාරණය කරන සූත දේශනාවක් බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාව අපට දේශනා කරන්නේ අංගුත්තරා නම් ජනපදයේ ආපන නම් ඒ නියම් ගමෙහි පින්ඩපාතේ වැඩම කළලා ඒ අසල වන රැහබක් ළඟ වැඩ වාසය කරනකොට. මේ සූත්‍රයේ නම තමයි පින්වත්නි පොතලිය සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරනකොට එනවා පරිබ්‍රාජකේ ගෘහපතියේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට මෙයාගේ නම තමයි කෝතලේ. මෙයා කුඩයක් අරගෙන ඒ වගේම බොහොම චාම් ඇඳුමක් ඇඳගෙන සරප්ප දෙකක් දාගෙන මෙයා යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දකින්න. වැඩ ඉන්නවා දැකලා බුදුහාමුදුරුව හම්බෙන්න ගිහිල්ලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වෙලාව කියනවා කෝතලික කෝතලීය බ්‍රාහ්මණය අමතලා ගෘහපතිතුමනි වාඩි වෙන්න. පළවෙනි සැරේ කිව්ව ඇහුවේ නැහැ. මෙයාට කේන්ති ගියා. ශ්‍රමණ බවත් ගෞතමයා මට ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කරනවා කියලා තරහ ගිහිල්ලා වාඩි වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙවෙනි සැරේත් කිව්වා පොතලිය වාඩි වෙන්න. පොතලිය ගෘහපතිය ඔතනින් වාඩි වෙන්න. ඒත් වාඩි වෙන්නේ නැහැ. තුන්වෙනි සැරේ බුදුරජාණන් වහන්සේ කිව්වා ගෘහපතිය වාඩි වෙන්න. ඒත් වාඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ පොතලිය ගෘහපතියට හොඳටම කේන්ති ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මට ගෘහපති ආගයෙන් ආමන්ත්‍රණය කරනවා. ඒක මට සුදුසුවක් නෙවෙයි. මම ගෘහපතියෙක් නෙවෙයි. මම ව්‍යවහාර සමුච්ඡේදය කරපු කෙනෙක්. එනිසා මට ඔහොම කතා කරන්න සුදුසු නෑ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ පොතලියට කියනවා ඔබව දැක්කහම මට පේන්නේ ගෘහපති වේශයෙන්. ඔබ ගෘහපතියෙක් කියලායි මට පේන්නේ. බැලුව බැල්මට ඔබේ ජීවිතය ඔබේ ශරීරය ඔබේ ඇවතුම් පැවතුම් ගෘහපතියෙක් වගේ හොඳයි එහෙමනම් ඔබ ඔය කියන ව්‍යවහාර සමුච්ඡේදය ඔබ කොහොමද කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ වෙලාවේ පොතලිය ගෘහපතියා කියනවා මම කෑම බීම ඇඳුම් පැළඳුම් ටික විතරයි සපයාගෙන ජීවත් වෙන්නේ මම අනිත් සියලුම ව්‍යවහාරයන් බැහැර කරලා තියෙන්නේ මට තිබුණු ගේදොර ඉඩකඩම් රකබාන මගේ යාන වාහන මගේ ව්‍යාපාර මේ සියල්ලම මම දරුවන්ට පවරලා දීලා ඒ දේවල් ගැන හොයන්න බලන්නෙත් නැතුව ඒවට උපදෙස් දෙන්නෙත් නැතුව මම ඊටාත්ම සැහැල්ලුවෙන් මගේ ජීවිතය ගත කරනවා. ඒ නිසා මම ව්‍යවහාරයන් සමුච්ඡේද කළා තියෙන්නේ. දැන් බලන්න මේ කෝතලීය ගෘහපතියන් පින්වත්නි ඒ ව්‍යවහාර සමුච්ඡේදය පිළිබඳව දක්වපු ආකල්පය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ පොතලියට කියනවා ගෘහපති ඔබ විවහාර සමුච්ඡේදය ඔය බව කිව්වට ආරවිනේ විවහාර සමුච්ඡේදය නම් ඕක නෙමෙයි. ආරවෙනෙහි හික්මන කෙනෙක්ගේ ව්‍යවහාරය සමුච්ඡේදය වෙනස් වූ දෙයක් කියලා දේශනා කරනවා. අනේ වෙලාවේ මේ පොතලේ කියනවා ගෞතමයන් වහන්සේ එහෙනම් මට ආරවෙනෙහි ව්‍යවහාර සමුච්ඡේදය කියන්නේ මොකක්ද? ඒ ගැන මට කියා දෙන්න කියලා. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳයි පොතලිය එහෙනම් අහගන්න විවහාර සමුච්ඡේදය කියන්නේ සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරු කළ යුතුයි. දුන් දේ ගැනීම නොගැනීම නිසා නොදුන් දේ ගැනීමෙන් වැළකිය යුතුයි. දුන් දෙය ගැනීම නිසා නොදුන් දෙය ගැනීමෙන් වැළකිය යුතුයි. ඇත්තම ප්‍රකාශ කිරීම නිසා බොරු කීම දුරු කළ යුතුයි. කේලම් නොකීම නිසා කේලම් කීම දුරු කළ යුතුයි. ලෝභ නොකිරීම නිසා ලෝභය දුරු කළ යුතුයි. නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුරු කළ යුතුයි. දැඩි වෙහෙසකටපත් නොවීම නිසා ක්‍රෝධය දුරු විය යුතුයි. අධික මානය නොකිරීම නිසා අධික මානය දුරු කළ යුතුයි. මෙන්න මේක තමයි පොතලිය ආර්ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදය කියලා කියන්නේ. මේ ඊ타මත්ම කෙටියෙන් මා දැක්ුවේ ව්‍යවහාර සමුච්ඡේදය පිළිබඳව. ඒ වෙලාවේ පොතලිය ගෘහපතියා කියනවා ස්වාමීනි එහෙමනම් මට කියා දෙන්න මේක විස්තර කරලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොතලිය සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරු කළ යුතුයි මෙන්න මේක විස්තර කිරීමේදී මේ ආර්ය වෙනේ හික්මන කෙනා මේ සංයෝජන ධර්මයේ දුරු කරන්නට වෙරවිර ඇතිව ක්‍රියා කරන මේ ආර්ය ශ්‍රාවකයා මොකද කල්පනා කරන්නේ මම සතුන් නොමැරීම සඳහා හික්මන කෙනෙක්. මම ආර්ය වූ ධර්මයන් ජීවිතයට එකතු කර ගැනීම සඳහා වෙනස වෙන කෙනෙක්. මේ සංයෝජන ධර්මයේ දුරුකරන්න කැප වෙන කෙනෙක්. යම්කිසි හේකින් මා තුළ සතුන් මැරීම තිබුණොත් මං සතුන් මරනවා නම් ඒක හේතු කොටගෙන මටම මගේ හිත නිඳා කරනවා අපහාස කරනවා. ඒ හේතු කොටගෙන අනිත් යහපත් වුණ හොඳ මිනිස්සු මට නිඳා කරනවා අපහාස කරනවා මට ගරහා කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ කාරණාව හේතු කොටගෙන මගේ පළව ජීවිතය දුක්ඛිත වූ තැනකට වැටෙනවා. ඒ කියන්නේ දුගතියේ උපදින්නට ඒක හේතුවක් වෙනවා. මේක නීවරණ ධර්මයක්. මේ නිවනට බාධකයක්. මේ සංයෝජනය දුරු කරාට පස්සේ හිතේ ඇතිවෙන නිදහස හිතේ නැතිවන දැවිල්ල ගැන කල්පනා කරලා ආර්ය විනයෙහි හික්මෙන කෙනෙක් ඕන් මේ විදිහට සතුන් මැරීමෙන් දුර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පොතලිය ගෘහපතියට පහදා දෙනවා. දැන් පින්වත්නි අපේ ජීවිත ගැන අපිට හිතන්නට වැරදි වලින් නිදහස් වෙන්නට අපි තෝරා ගත යුතු කල්පනා කළ යුතු ක්‍රමවේදයක් මේ තුලින් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. දැන් මේ ලෝකේ බොහෝ දෙනෙක් වැරදි කරන්නේ කර්මය සහ කර්මඵලය පිළිබඳව අවබෝධයක් නැතිකමම නිසාමයි. බොහෝ දෙනෙක්. එතකොට මෙන්න මේ සිහිය ඉපදුනොත් ඒ වැරදි කරන කෙනෙකුට මොකක්ද? තමන් ප්‍රාණඝාතාදිය කළාම තමන්ටම තමන් කියලා චෝදනා කරනවා. සින්වත්නි අපේ කතාවක් තියෙනවා. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියලා. ව්‍යවහාරයේ තියෙන කතාවක් නේ. අනිවාර්යයෙන්ම උගුරෙන් පල්ලෙහාට තමයි බෙහෙත යන්නේ. එතකොට මේ ලෝකේ සමහර මිනිස්සු පව්කම් කරනවා. හැබැයි ඒ පව්කම් කරාම සමහර වෙලාවට ඒ පව්කම් කිරීම නිසා එයා ඒ වෙලාවෙම ඒ මොහොතේම දඬුවමකට ලක් වෙනවා. ඒ වැරැද්ද ඒ දඬුවම බාහිරින් දෙන එකක් නෙවෙයි. කර්මයකින් දෙනෙහි කර්මයකින් දෙනෙහිකුත් නෙමෙයි. ඒක ਦਿੱත්ත ධම්ම වේදිනේ වශයෙන් තමන්ගේ අතුලාන්තයෙන්ම තමන්ට දඬුවමක් ලැබෙනවා. බුද ශාක්ෂයට අනුව අනේ මම මේ වගේ වැරද්දක් කළා නේ කියලා ඇතුලෙන් පිච්චෙන ගතියක් තියෙනවා. දෙක්ක ධම්ම වේදිනේ විපාක විදිහට සකස් වෙනවා කියන්නේ පින්වත්නි ආකාර දෙකකින්. එකක් තමයි අපි කරන කර්මය අපි අපි කරන අකුසලය කර්මයක් විදිහට ඒක විපාක වාරයක් විදිහට සකස් වීම. අනිත් එක තමයි කරන ලද ඒ ක්‍රියාව නිසා ඒ මොහොතේ ඉඳන්ම දුකක් හෝ සතුටක් ඇති වෙනවා නම් අතුලාන්තයෙන් ඒකත් දෙක ධම්ම වේදෙන විපාකයක්. මන්න මේ වගේ අකුසල් කරන අයට අතුලාන්තයෙන්ම පින්වත්නි තමන් පිළිබඳව තමන්ට කලකිරීමක් ඇති වෙනවා. සමහර අයට හිතෙනවා මෙන්න මෙහෙම. එහෙනම් ඔය පව්කම් කරන ඔක්කොම කරාට පස්සෙ පසුතැවෙන්නේ නැහැ. හරි අගේට ඉන්නේ. ඒ වගේ අදහස් අපට ඇති වෙනවා. හැබැයි එහෙම හිතියට මැරෙන්න මොහොතක් හරි කියලා බොහෝ අයට ඒවා විපාක Tamanටම Taman පිළිබඳව කලකිරීමක් විදිහට ඇති වෙනවා. කවදාකවත් පින්වත්නි පවක් කරලා සතුටක් ලබන කෙනෙක් දිහා බලලා එයා හොඳින් ඉන්නවා කියලා හිතන්න යන්න එපා. ඇයි එහෙම කියන්නේ හේතුව එයාට කවදා හරි නමුත් ඒ කරපු යකුසලේ විපාකය කොහොම හරි Tamanටම ඒක ආපස්සට කලකිරීම ඇති කරන දෙයක් බවට පත් වෙනවා. දැන් මරණ මංචකයේදී හිම ඒ වගේ අකුසලයක් මතක් වුණොත් මේව අපේ ජීවිතේට අපේ සියොම්ව ලං කරලා බලන්න ඕනේ. දැන් ඔය චුන්ද සූකර වගේ ඌරු වැද්දෝ ගැන අපි අහලා තියෙනවනේ. දැන් අන්තිම මොහොතේ ප්‍රාණඝාත කරලා කරලා කරලා ජීවිතේ අන්තිම මොහොතේ ඌරෙක් වගේ කෑ ගහන්න තරම් මානසිකත්වයක් ඇති වුණා කියන්නේ. ඌරෙක් වගේ ඇවුතුම් පැවුතුම් ඇති වෙන්න ඒ ශරීරයේ මෙහෙ වුණා කියන්නේ. අර ඌරෙක් මරනකොට පින්වත්නි ඌර වෙවුලලා කෑ ගහලා දුක් වෙලා මේ කරන සෑම ඉරියව්වක්ම චුන්ද සූකරගේ මරණ මංචකයේදී ඒ ශරීරයෙන් ඒ සෑම ඉරියව්වක්ම සිද්ධ වුණා. දැන් බලන්න එතකොට මේ මානසිකත්වය මොන තරම්නම් භයානකද? සමහර වැරදි අපි කරනවා වැරදිද හිතන්නේත් නැතුව. සමහර තරුණ දරුවෝ ඉන්නවා සමහර වැරදි කරනවා හිතන්නේ නැතුව. ඒ තරම් ගාණක්වත් නැතුව. හැබැයි ඒ වැරද්ද මාසයක් ගිහිල්ලා අවුරුද්දක් ගිහිල්ලා එහෙම අය අපිට කියලා තියා කියලා තියෙනවා. අවුරුදු 10ක් ගිහිල්ලා ඒ අයට තමන්ගේ ජීවිතේ මම එදා කරපු දේ මේ වැරදීනේ එදා මේ වගේ වැරද්දක් මම කළානේ කියලා පසුතැවෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා පින්වත්නි වැරද්දක් නම් වැරද්දක්මයි අවදාකවත් කරන්න පෙළඹෙන්න එපා. ඒක තරුණකමටවත් එහෙම නැත්තම් වෙනයම් හෝ ක්‍රියාවක් නිසාවත් කරන්න එපා මොකද ඒ ගැන තමන්ටම පසුතැවෙන අවස්ථාවක් එනවා. තමන්ටම චෝදනා කරනවා. චුන්ද සූකර නොකියුවට පින්වත්නි අර වෙලාවේ මරණ මංචකයේ ඉඳගෙන තමන්ට තමන් කොතරම්නම් ශාප කරන්නද මම මේ වගේ වැරද්දක් කරා නේ කියන මතක් වෙනකොට කොතරම්නම් තමන්ටම තමන් ශාපයක් වෙන්නේ අන්න ප්‍රාණඝාත කරන අයට ප්‍රාණඝාත කිරීමේදී අන්න ඒ කෙනාට කවදා හරි දවසක තමන්ටම තමන් චෝදනාවක් බවට පත් වෙනවා Tamanටම Taman උගලක් බවට පත් නිසා ඒ ඇයිට මෙන්න මේ වගේ දුකක් තියෙනවා කියලා ආර්ය වෙන්නේ හික්කෙන කෙනා කල්පනා කරනවා. ඊළඟට දෙවෙනි ක්‍රමවේදය තමයි තමන් ප්‍රාණඝාතාදිය කළොත් අනිත් ප්‍රඥාවන්තය තමන්ට ගරහනවා කියලා කල්පනා කරනවා. දැන් බොහෝ දෙනෙක් වැරදි වලින් නිදහස් වෙන්නේ වැරදි නොකර ඉන්න පෙළඹෙන්න වැඩි හරියක් දෙන ඔන්න ඔය සාධකයේ මත ඉඳගෙන. ඉතින් අනුන්ගෙන් චෝදනාවක් වෙනවා අනුන්ගෙන් ගැරහුම් ලැබෙනවා. ඒ නිසා මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් ඒ වැරදි වලින් නිදහස් වෙන්නේ. එතකොට අපි මුලින්ම හිතන්න ඕනි කාරණාව මුලින්ම දේශනා කළා. තමන්ගේ හිතට එකඟව වැරද්දක් කළාම තමන්ට සතුටින් ඉන්න බෑ. එහෙනම් අපි මුලින්ම ඕනිම දෙයක් කරනකොට අපි හිතන්න ඕනේ දෙයක් තමයි මම මේක කරාම මට මේකෙන් මං ගැන මෙපා වෙනවාද කියලා කල්පනා කරන්න ඕනේ. දැන් එතකොට එහෙනම් ආරවිනේ හික්මන කෙනා කල්පනා කරනවා එහෙනම් මම මේ ප්‍රාණඝාතාදී කළොත් මටම මම චෝදනාවක් බාටපත් වෙනවා. බාහිර ඉන්න අය මට නිඳා කරනවා අපහාස කරනවා. ඒත් එක්කම මගේ මරණයත් බොහොම භයානක වෙනවා. ඊළඟට උපදින තැනක් දුක් වූ තැනක් බවට පත් වෙනවා. ඒත් එක්කම මෙන්න මේ අකුසලය නීවරණ ධර්මයක්. නීවරණ ධර්මයක් කියන්නේ නිවන වහනවා. මේ සංයෝජනයක්. මේ තුලින් මට දැවිල්ලක් ඇති වෙනවා. මේ තුලින් මට රිදීමක් ඇති වෙනවා. මේක මගේ ජීවිතය සංසාර ජීවිතය විනාශ කරනවා කියලා අකුසල ධර්මයක් හිතට ආවහම අපට ඔන්නෝ සිහිය උපදින්න ඕනේ. ආර්ය විනී හික්මන කෙනෙක් නම් මේ ධර්මයේ ජීවිතයට ගලපා ගන්න උත්සාහවන්ත වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පින්වත්නි ඔය සිහිය එන්නම ඕනේ. ඔය සිහිය එන්නෙම නැත්තම් කවදාක්වත් ජීවිතයක් නිවැරදි වෙන්නේම නැහැ. වැරදි කරන ජීවිතයක් නිවැරදි වෙන්න නම් ඔය සිහිය එන්නම ඕනේ. ඒ සිහිය ආවෙම නැත්නම් ඒ ජීවිතය නිවැරදි වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුන් දෙය ගැනීම නිසා නොදුන් දෙය ගැනීම නිසා එතකොට ඇතිවෙන්නා වූ ඒ පීඩාකාරී තත්වයන් ගැන මෙනෙහි කරන්නට කියලා. දැන් හොරකම් කරන කෙනෙක් ඉන්නවා නම් ලෝකේටම පේන්නේ නැති වෙන්නේ එයාට හොරකම් කරන්න පුළුවන්. එහෙම හැකියාවකුත් තියෙනවා කියනකොට. හැබැයි එයා හොරකම් කරලා, දේවල් දොරවල් හදලා, යාන වාහන අරගෙන සමාජයේ හොඳට ජීවත් වෙන කෙනෙක් වෙනවා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට hina මුසු මොහොනේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා වෙනකත් පුළුවන්. එහෙම පෙන්නනවා වෙනකත් පුළුවන්. හැබැයි පින්වත්නි එයාට කවදා හරි මතක් වෙනවනේ මම මේ ගොඩනගාගත්ත හැම දෙයක්ම මං හොරකම් කළා ඒ ගත්තේ කියලා. හොරකම් කළා මම මේ දේවල් ගත්තේ කියලා හිතෙනවා. එයාට ඒක ඒ හිත ඇති වෙනකොට එයාට මතක් වෙනවනේ. මගේ දරුවෝ උස්මහත් කළේ හොරකම් කරපු දේවල් වලින් කියලා. මගේ දරුවෝ ඉගෙනගෙන ඉන්නවනම් ඒ ඔක්කොම හොරකම් කරපු දේවල් වලින් පෝෂණය කරපු දේවල් වල ප්‍රතිඵල කියලා හිතනවනේ. ඉන්වත් අන්න හොරකම් කරපු කෙනෙක්ට හොරකම් කරන කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගැන එදා සිහිපත් වෙනකොට පසුතැවීමක් ඇති වෙනවා මම හොරෙක් කියලා පහුවෙලා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරනකොට මම හොරකම් කළා මේතන ඉන්නේ කියලා පසුතැවීම ඇති වෙනවා අනිත් එක තමන් නිසා තමන්ගේ උපකාරය මත තමන්ගේ දූ දරුවන් පවා දිහා බලනකොට හොරකම් කරලා ලද දෙයින් පෝෂණය කර දරුවන්නේ කියන මෙන්න මේ විපලසර භාවය තියෙනවා. එතකොට පින්වත්නි සමහර අයට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අසරණ වෙනවා. ජීවිතේ ඊ타මත්ම අවාසනාවන්ත වූ ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනි අපි කරන හැම දෙයක් තුළින්ම අපේ හදවතටපත්තු කරනවා. මට මේ ගැන හිතුවොත් මේ මොහොත සතුට වෙන්න පුළුවන්. මම මේ කළ දේ ගැන. මට හෙට දවසේ මං කළ දේ ගැන සතුට වෙන්න පුළුවන්. මට අනිද්දා මාසිකින් අවුරුද්දකින් සතුට වෙන්න පුළුවන්. අන්න එහෙම හිතලා තමයි අපි යම් දෙයක් කරනවා නම් පින්වත් කරන්න ඕනේ. බොහෝ දෙනෙක් කල්පනා කරන කතාවක් කාරණාවක් තමයි අද කාලේ හැටියට අපිට හොරකම් නොකරත් බෑ. මේ යන තාලේ හැටියට, මේ යන රටාව හැටියට අපිට ජීවත් වෙන්න අවංකවම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ තරංකාරී සමාජයත් එක්ක. සින්වත්නි, සම්බෝලයි බතේ හරි කාලා. කල්පතකට වෙලා හරි ඉන්න පුළුවන් නම් හිත නිවැරදි කරගෙන එතකොට සම්බෝලයි බතේ කන ඒ බත්පත නිදහසේ දිරව ගන්න පුළුවන්කම තියෙනවා. මහා මන්දිරවල ඉඳගෙන දිව්‍ය භෝජන ගත්තත් ගන්න වෙන්නේ ගිනිගුලි වගේ හිතකින් නම් ගිනිගුලි ගෙල්නවා වගේ සත්‍යකින් නම් පිච්චි පිච්චි නම් ඉතින්වත් ඒ ජීවිතයේ ඇති වැඩක් නෑ. එනිසා සතුටයි සන්තුෂ්ටි පරමන්දන. සන්තුෂ්ටි පරමන්දන කියන්නේ සතුට තමයි පරමදන්නේ. එහෙනම් ඒක බාහිර ආලෝකයක් මත පවතින දෙයක් නෙවෙයි. ඒකයි ශීලවන්ත ජීවිතයක් තුළ අවිපටිසාර ගුණය ඇති වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. විපිරිසිරි බවක් නැහැ. තමන්ගේ ජීවිතය ගැනම තමන්ට කල්පනා වෙනකොට මම හොරෙක් නෙමෙයි මං කොල්ලකාරයෙක් නෙමෙයි මම මගේ දරුවෝ පෝෂණය කරන අනුන්ගේ කඩා වඩාගත් දෙයකින් නෙමෙයි මම මෙතන ඉන්නේ බොහොම ධාර්මිකව අවංකවම කියලා හිතනකොට පින්වත් මේ පුදුමාකාර විදිහේ තමන්ගේ ජීවිතය ගැන තමන සතුටක් ඇති වෙනවා. බයක් නැතුව කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතවල තියෙන්න ඕනි ගුණයක් තමයි හිතට අවංකව නිවැරදි වූ හිතක් ඇති කරගන්න ඒ හිත ගැන නැවත නැවත ආවර්ජනය කරලා බලන්නට පුළුවන්කමක් තියෙන්න ඕනේ. එහෙමනම් හොරකම් කරන කෙනෙක් ඇති වෙන පළවෙනිම විපාකය තමයි තමන්ටම තමන් විපාකන කෙනෙක් බවට පත් වෙනවා. අනිත් කාරණාව තමන්ටම තමන් චෝදනා කරනවා. ඒත් එක්කම බාහිර සත්පුරුෂය ගර්හනවා. හොරා කියනවා මංකොල්ලකාරයා කියනවා. ඔය yaadෙන්නේ නැහැ කියනවා. අනුන්ගේ දාඩිය මහන්සියෙන් උපයා සපයාගත්ත දේවල් හොරකම් කළා ඔය දිරවනවාද කියලා අහනවා. ඒ වගේ නොයේ අපහාස නින්දා විනින්ද වෙනවා. එතකොට අන්නේ ජීවිත පින්වත්නි කිසියම් විදිහේ සතුටක් බබලීමකට ජීවිත බවට පත් වෙන්නේ නැහැ. ආර්ය විනය හික්මන කෙනා මෙන්න මේ සංයෝජන ධර්මය ගැන කල්පනා කරලා මේක ඇති විපාකය ගැන හිතලා මෙන්න මේවා විපාක කියලා කල්පනා කරනවා. ඒත් එක්කම එයා කල්පනා කරනවා මන්නේ මැත්තේ දුකට වූ තැනකට තමයි යන්න වෙන්නේ. මේක නීවරණ ධර්මයක්, මේක සංයෝජන ධර්මයක්, ඒ තුළින් දැවිල්ල, රත් වීම ඇතිවෙනවා. ඒ නිසා මේ අකුසලයේ දුරු කළ යුතුයි කියලා කල්පනා කරලා දුරු කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පොතලිය යම් කිසි විදිහකින් ආරවිනේ හික්මන කෙනෙක් බොරු කීමෙන් මිදෙනවා කොහොමද එයා බොරු කීමෙන් මිදෙන්නේ එයා බොරුව ප්‍රතික්ෂේප කරනවා බොරුව Tamanටම Taman චෝදනා කිරීමක් සිද්ධ කරන නිසා බොරු කියන කෙනෙක් ඉන්නේ නිතරම පින්වත්නි අසහනෙන් අතෘප්තියෙන් බයෙන් සැකේ බොරු කියන කෙනා දන්නවා මොනියම්ම දක්ෂ විදිහට හසු නොවන විදිහට උපක්‍රමශීලීව බොරුවක් කිව්වත් හැබැයි අතුලාන්තයෙන් එයා වරද මුලින්ම පිළි අරගෙන ඉවරයි. ඇයි මම බොරුවක් කියනවා කියලා දන්නවා. ඒත් එක්කම Tamanටම නින්දාවක් Taman තුළින් නැති වෙනවා. බොරුවෙන් ජීවිත ගත කරන අයට ලැබෙන විපාකයක් තමයි තමන්ගේ බොරු ජීවිතය ගැන කලකිරීම. සතුටක් නැහැ. විශාල දත්තයක් නැහැ. ඒ වගේම බොරු කියන කෙනෙක් කියලා සමාජයේ දැනගත්තාම ඒ අයට සත්පුරුෂ අය නිඳා කරන අපහාස කරන බොරුකාරය කියන. තව එක එක කතාන්දර කියලා ඒ කෙනාත් නිඳා කරනවා. බුදුහාමුදුරු දේශනා කරනවා බොහෝ සූත්‍රවල බොරු කියන කෙනාට කරන්න බැරි අපරාධයක් නැහැ කියලා. බොරුවෙන් ඇත්ත නැති කරන්නත් පුළුවන්. නැති දේ ඇති කරන්නත් පුළුවන්. ඒ විදිහට ඊ타මත්ම බරපතල වූ අකුසලයක්. එහෙනම් ආරවිනේ හික්මන කෙනා මෙන්න මේ සංයෝජන ධර්මය ගැන කල්පනා කරලා බොරු කීම තුළින් මතත් විපාකයක් විදිහට මා කෙරෙහිම චෝදනා කරනවා අනුචෝදනා කරනවා මේක සංසාරේ දුක්ඛිත වූ තැන් වල වැටෙන්න හේතුවක් බවට පත් වෙනවා ඒ විතරක් නෙවෙයි මේක නීවරණ ධර්මයක් නිවන වාහන ධර්මයක් මේ තුළින් දැවීම රත් වීම ඇති වෙනවා අන්න එහෙම කල්පනා කළා ඒක නා බොරු කීමෙන් වළකිනවා ඊළඟට පොතලේ ගෘහපතියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේලම් නොකියම නිසා කේලම් කීම දුරු කළ යුතුයි කියලා. ඒකත් අර විදිහටමයි. අනුන්ව බිඳවන්, අනුන්ව පොතවන්, හරියට එහෙම දේවල් සමාජය කියනවා. සමග සම්පන්නව එකට ඉන්න අය දකින්න බැරි අය මේ සමාජ යෝනි තරම් ඉන්නවා. ඒවට හිත එන්නේ නැහැ. හිතේ මෘදු භාවයක් නැහැ. අනුන්ගේ සමගියක් දැකලා සතුටක් දැකලා සමාදානයක් දැකලා සතුටු වෙන්න හිත පෙළඹෙන්නේ නැහැ. ඉරිසියාවෙන් කුහකමින් පිරලා තියෙනවා. ආන් මේ වගේ කේලාම් කීමට හිත නැමුණොත් කේලාම් කිව්වොත් Tamanta අත් විඳින්න වෙන විපාක ගැන කල්පනා කරනවා. පළවෙනි ක්‍රමය තමයි චේලම් කියන කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ හැදලා බලනකොට තමන්ටම චෝදනා කරන ඒ විපාකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් පින්වත්නි කවුරු හරි කෙනෙක් අපි කරන කරන දෙයට ඉස්සරහා පිට ඉඳගෙන චෝදනා කළොත් ඔබ කෙරේ වැරද්දක් ඔබ කෙරේ මේ වගේ නරක දෙයක් ඒ නිසා ওই ජීවිතේ වැඩ නැති ජීවිතයක්. ඒ අපි කරන කරන දෙයට කවුරු හරි කෙනෙක් අපේ ඉදිරිපිට ඉඳගෙන චෝදනාම කරන්න ගත්තොත් මොකද වෙන්නේ? එහෙම කරන්න ගියොත් අපිට අපේ ජීවිතේ එපා වෙනවා නේද? ජීවිතයක් නැහැ කියලා හිතනවා නේද? මොකද කරන කරන දෙයටම අනිත් පැත්තෙන් චෝදනා කරනවා. ඒ වගේ නෙමෙයිද බලන්න අපේ හිත යම් කිසි ජීවිතයක ඔය වගේ වැරදි නිතර නිතර වෙනවා නම් ඒ හිතට ඒ වැරදි පිළිබඳව ඒ හිතම චෝදනා කරනවා නම් ක්ෂණයක්වත් තමන්ගේ ජීවිතය ගැන පින්වත්නි සැනසීමක් තියනවද බලන්න. ඒ ජීවිතය ගැන එපා වීමක්ම නේද තියෙන්නේ? කලකිරීමක්ම නේද තියෙන්නේ? අන්න මෙන්න මේ සංයෝජන ධර්ම විපාක ගැන හිතනවා. ආර්ය ධර්මයේ හික්මන කෙනා. ඊළඟට චේලම් කියන කෙනාට සමාජයත් චෝදනා කරනවා. සත්පුරුෂ වුණ, ගුණවත් වුණ අය බිඳවන්න කටයුතු කරන ඒ අයගේ සමගිය නොවේස වෙන මොනවා හරි දෙයක් කියලා කඩාකප්පල් කරන අනේ ඒ වගේ අය දිහා බලලා සමාජයේ නිඳා කරනවා පෝ මේ වගේ මිනිස්සු නම් මේ වගේ මිනිස්සු නම් මේ සමාජයට පිළිලයක් මේ වගේ අය ඊ타ත්ම අයහපත් සමහර වෙලාවට එනකොටම කියනවා අන්න අසවලා එනවා කියලා නමම කියනවා. එතකොට කේලාම් කීමේ ඇති විපාකී ආර්ය වෙනේ හික්මෙන ඒ උතුමන් දකිනවා. ඒත් එක්ක මේකෙන් ලැබෙන විපාක සංසාරයේ පින්වත් මේ ප්‍රේතේ වෙලා ඉපදලා තියෙන කේලාම් කියන නිසා සේලාම් කියන නිසා වැසිකිළියක අසෝචි කරන ප්‍රේතයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ කතන්දර අපිට බොහොමයක් හම්බ වෙනවා. ඒ නිසා මේ හැම අකුසලයකින්ම විපාකයක් බරපතල විපාකයක් අපිට තියෙනවා. සමහර වෙලාවට ওই වගේ වැරදි කරන්නේ ඊටාත්ම සොච්චම් වූ ලාභ අපේක්ෂාවක් වෙනුවෙන්. සමහර වෙලාවට වැඩකටම නැති දෙයක් අරමුණකුත් නැතිකම නිසා සමහර අයට සමගියෙන් ඉන්නවා දකින්න බැරි නිසා කේලම් කියනවා. එයට ඒක අකුසල ධර්මයේ බැහැදසගෙන තියෙනවා. සමහර අය ලාභයක් ලබා ගන්න දෙන්නෙක් බෙදෙව්වහම Tamanට එතන මොකක් හරි ලාභයක් ලැබෙනවා. අන්න ඒ වෙනුවෙන් කේලම් කියනවා. එතකොට ඒ වෙනුවෙන් බලන්න සංසාරයේ කල්පගානක් ප්‍රේතෙක් භූතෙක් කියලා ඉඳලා දෙනවා කියන එක මොනතරම් අපරාධයක්ද? අන්න ඒ වගේ අපිට හිතෙන්න ඕනේ පින්වත්නි. ඒ වගේ අකුසල් තියෙනකොට මට මේ වගේ විපාක සංසාරේ සකස් වෙනවා. අන්න එහෙම හිතෙනවා. ඒත් එක්ක මේක නීවරණයක් මේක සංයෝජන ධර්මයක් මේකෙන් දැවිල්ලක්මයි ඇති වෙන්නේ කියලා කල්පනා කරලා මෙන්න මේ කේලම් කියනෙන් වලකිනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෝතලිය ලෝභය දුරු කරන්නට ඕනේ. ඒක දුරු කරන්නේ ආර්ය විනය හික්මන කෙනා. ඒ ලෝභකම නිසා තමන්ටම තමන් චෝදනා කරනවා. ඒතර ඒ තුළින් තමන්ටම තමන් චෝදනා කරන බව දකිනවා ආදීනව දකිනවා. ලෝභය තියෙන කෙනාට අනිත් අයත් නිඳා කරනවා අපහාස කරනවා. මේ කෙනා පරිත්‍යාගශීලී නෑ, ලෝභයි කියලා. ඒ වගේම යා මරණයන් මැත්තේ දුගති වූ තැනට වැටෙනවා. මේ ලෝභය තියෙනකන් එයාට මොකද වෙන්නේ? ඒ නිවන වැසලා යනවා නීවරණ නීවරණ ධර්මයක්. ඒ තුලින් සංසාරයේ මේ ජීවිතයේ දැවිල්ල ඇති වෙනවා. ඊටාත්ම නරකෝ ජීවිතයක් ලැබෙනවා. මෙන්න මේ ගැන කල්පනා කළා ලෝභයෙන් දුර වෙනවා. ඒ වගේම නිന്ദා කිරීමෙන් වලකින ආර්ය වූ ශ්‍රාවකයා කල්පනා කරන්නේ මේ අනුන්ට නිന്ദා කිරීම නිසා තමන්ටම තමන් නිന്ദාවක් බවට පත් වෙනවා. සමහර වෙලාවට එහෙම ඉන්නවා අපිට කියලා තියෙනවා මගේ මේ කට නිසා මං අනුන්ට නිന്ദාවටමයි කෙලඹලා තියෙන්නේ. නමුත් දැන් මට මං කරපු දේවල් පිළිබඳව ලොකු කලකිරීමක් තියෙනවා. සමහර ඒවා වැරදිද හිතන්නේ නැතුව බලන්නේ නැතුව කියනවා වෙන්නටත් පුළුවන්. හැබැයි පින්වත් ස්පර්ශය ගැන මතක් වෙනකොට Tamanටම චෝදනා කරන ස්වභාවයක් තියෙනවා. අනිත් එක ඒ වගේ අයට ලැබෙන්නේම නින්දා. නින්දා කරලා කවදාකවත් ප්‍රශංසාවක් අපි බලාපොරොත්තු වෙන්නට බෑ. නින්දා කිරීමෙන් ලැබෙන්නේම තවත් නින්දාවක්මයි. ඒ වගේම සංසාරෙත් නින්දා ලැබෙනවා. මේ ජීවිතෙත් නින්දා ලැබෙනවා සමහර අය පින්වත්. නින්දාම කරන්නේ පුදුන ජීවිත. කවදාකවත් අනුන්ගේ හොඳක් ගුණක් වයන්නට හිත පැහැදෙන්නේම නැහැ. අනුන්ට බැනගත්ත ගමන්, අනුන්ට දොස් නගපු ගමන්, අනුන්ට අනුන්ගේ අගුණ කියාගත්ත ගමන් කවදාවත් ඒ මුව වලින් හොඳක් ඇහෙන්නේ නැහැ. අනුන්ගේ අනුන්ට ප්‍රශංසාවක් එන්නේ නැහැ. ඇයි ඒ? අන්න අනුන්ගේ ගුණය දකින්ද හිතේ ඉඩක් නැතිකම බලන ඉතාමත්ම නරකයි. මේ අකුසල් පින්වත්නි සෑම හේකින්ම කරන්නේ අපේ ජීවිතේ වනසනේ. අපි අතුලාන්තයෙන් වනසනවා, අපි බාහිරින් වනසනවා, සංසාරයේ වනසනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අන්න නින්දා කිරීමෙන් ලැබෙන තමන්ට ලැබෙන ඒ චෝදනාව හිතට ප්‍රතිශාක්ෂියට අනුකූලව තමන්ට ලැබෙන දඬුවම ගැන කල්පනා කරලා ඒ වගේම බාහිර අයගෙන් ඒක හේතු කොටගෙන එන නින්දාව ගැන කල්පනා කරලා ඒත් එක්කම ඒ නින්දා කිරීම නිසා සංසාරයේ දුක ලැබෙන විදිය කල්පනා කරලා නීවරණ ධර්මයක් කියලා මෙනෙහි කරලා ඒ තුළින් ඇතිවෙන දැවීම්, රැස්වීම්, පිච්චීම් ගැන මෙනෙහි කරලා අන්න ආර්ය විනය හික්මන කෙනා මේ නිඳා කිරීම දුර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රෝධය ක්‍රෝධ කිරීමෙන් වැළකෙන්නේ කොහොමද? අන ක්‍රෝධය කියන්නේ භයානක කුසල ධර්මයක්. හරියට ක්‍රෝධය තියෙන අයට තමන් ගැන කලකිරීම ඇති වෙන්න තියෙන අවස්ථාත් බොහොමයක්ම වැඩි. හිරේකවල් වල වැටලා ඉන්නවා. තමන්ගේ වටිනා අය තමන්ට නැති වෙලා තියෙන ඇතම් වෙලාවට තමන්ගේ අතින් මිනිහක් වුණාම මැරිලා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. නොකිය යුතු දේවල් කියවිලා තියෙනවා. කිවිය යුතු දේවල් නොකිය වෙලා තියෙනවා. ඒ වගේම ඊ타ත්ම අවාසනාවන්ත වූ ක්‍රියා සමුදායකට හසු වෙලා සමහර අය කෝරු අතර හිර වෙලා ඉන්නවා. තවත් සමහර අය මානසිකව ඉතාමත්ම දුකට වූ තැන්වල ඉන්නවා. ඇයි ඒ? ක්‍රෝධයෙන් හින්දා. ක්‍රෝධය කියන්නේ පින්වත්නි කිපීම. කිපීම කියලා කියන්නේ සමහර අය ඉන්නවා. අපි කියන්නේ හොස්ස ළඟින් නැස ළඟින් හොස යන්න බෑ කියලා. කුංචි හෝ දෙයක් වෙන්න බෑ. ඊටාම දේශ සහගතව ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ වෙලාවට යකා වගේ කියලා සමහර අය කියනවනේ. අර මනුස්සයර යකා වෙලා දුකර යකා නසනවා කියලා. ආන්නේ වගේ ජීවිත. මේ හොඳට ඉඳලා ඊළඟ මොහොතේ මොකද කරන්නේ? ඊටමත දේශ සහගතව ක්‍රියා කරනවා. ඒතකොට නොකරන දේවල් කරනවා. නොකෙවිස් දේවල් කියවෙනවා. අන්තිමේදී නොකලට දේවල් කෙරුණාම ඒ වගේ අයට තමන්ගේ ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. අනේ මම මෙහෙම දෙයක් කරා නේද? මෙහෙම දෙයක් කිව්වා නේද? අරේ මොනා නේද? මෙහෙමුණා නේද කියලා හෝදේ තියෙන අයට පින්වත් තමන්ගේ මිල තමන්ට චෝදනා කරනවා. අනිත් එකේ අපහසුතාවය කොතරම්ද? අනිත් එක්ක හෝදේ කරන අය ගාවට කවුරුවත් එන්නේ නැහැනේ. තිරසන් සත්‍යයක්වත් එන්නේ නැහැනේ කරුණාවක් මෛත්‍රියක් නැති කෙනෙක් ගාවට. කරුණාවක් මෛත්‍රියක් නැති කෙනෙක් ගාවට, කෙච්චෙන හිතක් නැති කෙනෙක් ගාවට සිව්පාවෙක්වත් එන්න කැමති නැහැ. ඇයි ඒවා ඒ වගේ අය දැක්කහම අප්‍රසන්නයි. මෙතර කිපෙන අය ගාව මිනිස්සු රැඳෙන්නේ නැහැ. අන් අයට ප්‍රියභාවයක් එන්නේ නැහැ. එපා වෙනවා. ඒ අයගේ මූණ දැක්කහම අප්‍රසන්න ගතියක් එනවා. ඔය ක්‍රෝධයේ තියෙන අයනේ වැඩි හරියක්ම සතර අපායෙන් අවීචියට යන්නේ. ඒ විතරක් නෙවෙයි සර්ප කුලවල උපදින්නත් ඒක හේතුවක් වෙනවනේ. ඒ ක්‍රෝධයේ බහුලව තියෙනකොට ඔන්න ඔය වගේ දේවල් තමයි අපේ විපාක විදිහට සකස් වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රෝධයේ ඇති විපාක ගැන හිතලා තමන්ට තමන්ගේම ලැබෙන ඒ චෝදනා ගැන අනුන්ගෙන් තමන්ට වෙන චෝදනා ගැන කල්පනා කරලා සංසාරයේ දුක ඇති වෙන විදිය ගැන කල්පනා කරලා ඒත් එක්කම ඒ කියන්නේ නීවරණ ධර්මයක් කියලා හිතලා ඒකෙන් දුර වෙනවා මෙහෙම තමයි ආර්ය විනය හික්මන අය බොහෝමත් තමන්ගේ ජීවිතයේ නිවැරදි මාවතකට යොමු කර ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේද. ඊළඟට අධික මානෙ අධික මාන්‍යයත් එහෙමයි. සමහර අය බාහිරට ඉල්පිලා අපි කියනවා පුදුම විදිහට පිම්බිලා පෙන්නනවා හැබැයි ඇතුලින් හිස් බාහිරට එල්පිලා පිම්බිලා පෙන්නනවා. ඇතුලෙන් හිස්. ඇතුලෙන් හිස් කියන්නේ මාංගාව නැති දෙයක් මම පෙන්නම් ඉන්නේ කියලා. ඇතුලේ ඒගොල්ලෝ දුක් වෙනවා, නිඳා කරගන්නවා Taman තම. Taman හිස් කෙනෙක් කියලා හිතෙනවා. බාහිරයත් මොකද කරන්නේ? අපෝ පුදුම මානසිකුනේ මිනිස්සුනේ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ අයද මොකද වෙන්නේ? මාන්නේ හින්දා. මේ කකුසල් වලටත් පෙළඹෙනවා. ඒත් එක්කම අනුන්ව තලන්න පෙලන්නත් දේශය ඇති කරගන්නත් ඒව හේතු වෙනවා. දුක්ඛිත වූ තැන්වල උපදින්න හේතු වෙනවා. ඒ වගේම ඒ වගේ අයට නිවනක් ලබා ගන්න බෑ ඒ සංයෝජන තියෙනකම්. නිවන ඈත් වෙනවා. ඒත් එක්කම දැවිල්ල ඇති වෙනවා, රත් වීම ඇති වෙනවා. කිසිම සැනසීමක් නැති ජීවිත බවට පත් වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන අකුසල ධර්මයන් වල එන්නේ විපාක වාරයන් දැකලා ඒ සංයෝජනයේ වැරද්දගෙන හිතලා යම් කෙනෙක් ව්‍යවහාරය සමුච්ඡේද කරනවා නම් අනේක මේක මේ විස්තරාර්ථ වශයෙන් ව්‍යවහාරයෙන් මේ අකුසලයන් දුරු කිරීම කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි බුදුහාමුදුර මෙතෙන්දී පැහැදිලි කරනවා කොහොම විතරක් කිරීම මම විවහාර සමුච්ඡේදය කියලා කියන්නේ නැහැ කියලා. දැන් මෙතන දේශනා කළේ නොකල යුතු ටිකක් පිළිබඳව. නොකල යුතු වැඩ, නොකල යුතු වැරදි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. කෝතඩිය මීට වඩා යහා වැඩ පිළිවෙලක් තියෙනවා. නිර්වාහාර සමුච්ඡේදයට. නිර්වාහාර සමුච්ඡේදයට මීට වඩා යහා ගිය වැඩ පිළිවෙලක් තියෙනවා. කෝතඩිය මම මේ කාමයන් මස් කැබැල්ලකට උපමා කරනවා. පොතලිය යම්කිසි සුනකයෙක් මස් මරණ තැනකට ගියාට පස්සේ ඒ ඒ මස් මරණ කෙනා සතු මරණ කෙනා මොකද කරන්නේ මේ සුනකයාට ලේ තැවරුණු නමුත් මස් නැති ඇටක බැල්ලක් දෙනවා එතකොට මේ සුනකයා ඒක භුක්තිය විඳලා මෙයාගේ බඩ පිරෙනවද? නෑ ස්වාමීන් එහෙම වෙන්නේ නෑ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒකේ මස් නෑට කැවැල්ලක් විතරයි. මෙයාටමයි ඒකෙන් හානියක් වෙන්නේ. දැන් ඉතින් පින්වතුන් දන්නවනේ අහලා තේනවනේ. සුනකේකට ඇට කැවැල්ලක් හම්බුනාම එයා මොකද කරන්නේ? හපහපා ඉන්නවා. අපනකොට ලේ රහ එනවා. ලේ රහ එන්නේ සමහර වෙලාවට තමන්ගේම කටේ තියෙන ලේ තමන්ගේම කට තුවාල වෙලා. ඉතින් බඩ පෙරෙන්නෙත් නෑ මෙයා හපහපා ඉන්නවා. දත් කැඩෙනවා, දත් රිදෙනවා, කට රිදෙනවා. මහාන්සි වෙනවා නේද? අන්තිමේදී දෙහසක් විතරයි. ඒ නිසා මස් කැබැල්ලකට ඇට කැබැල්ල ඇට කැබැල්ලකට මම මේ කාමයේ උපමා කරනවා කියනවා. මේ කියන්නේ පින්වත්නි. මේ ලෝකේ අපි කාමයන් වලට ඇලෙලා ඉන්නව නේද? ඒ හැම දෙයක්ම වෙහසක් විතරයි. ඒක ගන්න දෙයක් නෑ. කාමය කියන්නේ වෙහසක් විතරයි ගන්න දෙයක් නෑ. ආපස්සට ඇල්ල බැලුවාම ඇති දෙයක් නැහැ. හිස් දෙයක්ම පමණයි. කොමා මගින් භාගතුන් වහන්සේ දේශනා කරනවා. නානත් වූ ඒ කාමයන් පිළිබඳව ඇලෙන්නේ නැතුව නානත් උපේක්ෂාවක් නැතුව මොකද කරන්නේ? කාමයන් වලින් පංච කාමයන් වලින් දුර වෙලා උපේක්ෂා සහගත සිතින් වාසය කරනවා. ඒ කියන්නේ චතුර්ථ ධානය උපදවාගෙන වාසය කරනවා. මෙන්න මේ කාමයන් වල ආදීනව දැකලා කාමයන් කෙරෙහි කලකිරීලා ඒ ආර්ය ධර්මයන් ඉදිරි කරගන්න කෙනෙක් උපේක්ෂාව වඩනවා සියලුම කාමයන් කෙරෙහි කිසිම කාමයක් කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ගැටීමක් ඇති වෙන්නේ නැහැ. බෝතලේ මං කාමයේ උපමා කරනවා තනහුලකට. තනහුලක් අරගෙන සුළඟක් යන ප්‍රතිවිරුද්ධ පැත්තට ගියොත් මොකද වෙන්නේ? ඒ පන්දමේම තියෙන ඒ ගිනි දැල් වලින් එක්ක මූණ පිච්චෙනවා, ශරීරය පිච්චෙනවා. Tamanta දුකක්මයි ඇති වෙන්නේ. වගේ තමයි කාමය කියන්නේ. මිනිස්සුත් මොකද කරන්නේ? ඇදගෙන ඉස්සරහටම දුවනවා. අන්තිමේදී කාමයන් පැත් කරන් දිනනකොට රිදෙන්නේ Taman තම රිදෙන්නේ. හානිය Taman තමයි. කවදාකවත් සැනසීමක් ලැබෙන්නේ. ඒ වගේ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ කාමය කියන්නේ හරියට පන්දමක් වගේ. කෝතලයේ කාමය කියන්නේ හරියට කාමය කියන්නේ හරියට අඟුරු වලක් වගේ කියනවා. යම් බලවත් පුරුෂයෝ දෙන්නේ කවුරු හරි කෙනෙක් අල්ලගෙන ගිනි වලක් ගාවට එක්ක යනවා. ගින්දර නිවුණු අඟුරු වලක් ගාවට එක්කන් ගිහලා මෙයා දැන් දාන්න හදනවා. එතකොට ඒ දාන්න ඒ ඉන්සිඩන්ට් ලක් වෙන කෙනා මොකද කරන්නේ? කොන්ද නවාගෙන ඒ එතෙන්ට ලඟ වෙන්න ලඟ වෙන්න පස්සට යන්න උපරිම උනන්දු වෙනවා. ඇයි ඒ? මේ තුල ඇති භයානකත්වය දැකලා. ඉතින් මේ කාමයක් හරියට ගිනි අඟුරු වලක් වගේ ගෑවෙන ගෑවෙන තන පිච්චෙනවා. සනසීමක් නැහැ. උඩින් වැහිලා තියෙන ටික විතරයි ඇතුලේ මහා ගින්දර ගොඩක්. ඒ වගේම කාමය කියන්නේ පොතලිය මස් රැදල්ලක්. කවුඩෙක් මස් රැදල්ලක් අරගෙන අහසට ගියොත් මොකද වෙන්නේ? මස් රැදල්ලත් හරින කම්ම අනිත් එවුන් ටික ඇවිල්ලා කොටනවා. මැරෙන ආසන්න දුකලපත් වෙනම නැත්නම් මරණයටපත් වෙනවා. දුකක්මයි ඇති වෙන්නේ. කාමයක් මස් රැදල්ලක්. කාමයේ හරියට නොයේ ඵලයන් තියෙන වෘක්ෂයක් වගේ. ගහකට නගෙන්න පුළුවන් මිනිසියෙක් වෙනවා. 10 නගෙන්න පුළුවන් මිනිසයා මොකද කරන්නේ? ගහක් මුලට එනවා ඵල තියෙන. එක ඵලයක්වත් දෙමුද වැටිලා නැහැ. මෙයා මොකද කරන්නේ? ඵල කණ්ඩ ඕනේ කියලා ගහට නැගලා මම මේ ගහට නැගලා ඵලත් කාලා මම ගොඩක්වත් මේ ඵල වලින් පුරවගෙන එනවා කියලා ගහේ නැගෙනවා. නැගලා මෙයා දැන් ඵල කපයි. තව කෙනෙක් එනවා. කෙටේරියෙකුත් අරගෙන. දැන් මෙයාට ගහේ නැගෙන්න බෑ. මෙයා මේ ගහ දැකලා දෙමපළ ඇත්තෙක් නෑ. මම මේ ගහ කපලා මේ ඵල මම කනවා කියලා මෙයා මොකද කරන්නේ ගහ කපනවා. අර මිනිස්සයා එයා ගහ කපන්න කලින් දැස්සේ නැත්නම් මොකද වෙන්නේ? එක්ක අතක් කැඩෙනවා එක්ක කකුලක් කැඩෙනවා එහෙම නැත්නම් වෙනත් උවදුරක් වෙනවා. එහෙමත් නැත්නම් මරණයකටපත් වෙනවා. මරණාසිත ආසන්න වූ දුක්කටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි නොයේ gedī වගේ තමයි අර ඵල වගේ තමයි නොයේ කාමයෝ කියන්නේ කාමයන් කියන්නේ කවදාකවත් සතුටක් හනසීමක් ලැබෙන දෙයක් නෙවෙයි. ඒ තුළින්ම දුක හටගන්නවා. එනිසා මෙන්න මේ උපමාවකින් දේශනා කළ දේශනා කරනවා අර වැරදි වලින් නිදහස් වුණ කෙනෙක් මේ කාමයන් කෙරෙහි කලකිරීම ඇති කරගෙන උපේක්ෂාව ඇති කරගෙන ඒ කෙනා මේ ආර්ය වූ ධර්මයන් ජීවිතයට එකතු කර ගැනීම වැඩපිළිවෙලේ නිරත වෙනවා. ඒ කෙනා මොකද කරන්නේ? කුබ්බේ නිවාසානුස්ස ඥානය ඇති කරගන්නවා. ඒ වගේම චුතූපපත ඥානය ඇති කරගන්නවා. ඒ වගේම දිබ්බ චක්කු ඥානය ඇති කරගන්නවා. ආසවක්ෂය ඥානය ඇති කරගෙන. එයා ඒ සියලුම ව්‍යවහාරයන්ගෙන් මිදෙනවා. සියලුම කෙලස් ධර්මයන් දුරු කරනවා. පොතලිය මෙන්න මේකට තමයි ආර්ය වෙන්නේ. ආර්ය වෙන්නේ ව්‍යවහාර සමුච්ඡේදය කියලා කියන්නේ. එහෙනම් පින්වත්නි, ව්‍යවහාරයේ සමුච්ඡේදය කියලා කියන්නේ කෙලස් ධර්මයන් සම්පූර්ණයෙන්ම දුරු කිරීම කියලා භාග්‍යතුන් වහන්සේ පොත්ලේ සූත්‍රය දේශනා කරනවා. ඒ වෙලාවේ පොත්ලිය බොහෝම සතුටටපත් වෙනවා. ස්වාමීනි අපි අන්නේ තීර්ථකයන් තමයි මෙතෙක් කාලයක් ඇදහුවේ. ඒ නිසා දන්නවුන්ට අපි නොදන්නවුන් කිව්වා. නොදන්නවුන්ට අපි දන්නවුන් කිව්වා. අපි සලකන්න අවශ්‍ය නැති අයට නොසලකුවා සලකිය යුතු අයට අපි නොසලකුවා නොසලකිය යුතු අයට සලකුවා ස්වාමීනි අරින් පස්සේ අපි දන්නවුන් දන්න බව දන්නවා නොදන්නවුන් නොදන්න බව දන්නවා සැලකිය යුතු අය සැලකිය යුතු අය කවුද කියලා දැනගත්තා නොසලකිය යුත්තෝ නොසලකිය යුත්තෝ කවුද කියලා දැනගත්තා එනිසා ස්වාමීන් වහන්සේ අදින් පස්සේ ඔබ වහන්සේගේ සන්නගේ උපාසකයෙක් කියලා පොහොතලිය ගෘහපතියා භාගතුන් වහන්සේට වන්දනාමාන කරලා බොහොම සතුටු වෙලා කියනවා ස්වාමීනි යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරා වගේ මම්මුලා වූවෙකුට මග පෙන්වා දුන්නා වගේ ස්වාමීනි අඳුර හිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්වලා ආලෝකය සැපයවා වගේ වහන්සේ මගේ ධන දුරු දුරු කරා වහන්සේ මගේ ප්‍රඥාස ඇති කරා කියලා භාගතුන් වහන්සේ ප්‍රශංසා කරනවා පින්වත්නි මේ පොතලේ සූත්‍රය කියන්නේ අපේ ජීවිතය බිඳුවෙන් තම හදා ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. වැරදි වලින් නිදහස් වෙලා ජීවිතය කෙමින් කෙමින් කෙමින් කෙමින් නිවැරදිම වූ ධම් මාර්ගයට යොමු කරගෙන ඊ타මාත්ම සුවදායී ජීවිතයක් ඇතිකරන්න ඇති කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. මේ සූත්‍රයේ අන්තර්ගතය ගැන නිකන් ඉන්න වෙලාවට හිතලා වැරදි වෙනවා නම් ඒ වැරදි කිරීමේදී Tamanට ඇති වෙන මානසික ඒ චෝදනා ගැනත් හිතලා ඒ වගේම බාහිරින් ඇතිලින් ඇතිවෙන්න පුළුවන් ඒ චෝදනා ගැනත් හිතලා ඒත් එක්කම මරණයේදී Tamanට මුත් අත් විඳින්න ලැබෙන ඒ තත්ත්වයන් ගැන හිතලා නිවනෙන් ඈත් වෙන විදිය ගැන හිතලා දැවිල් ඇති වෙන ගැන හිතලා මේ හැම අකුසලයක්ම දුරු කරලා ඒකට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයක් ජීවිතයට එකතු කරගෙන අධ්‍යාත්මික වශයෙන් ජීවිතයේ ගුණවගාවන් වල නිරත වෙලා අපේ ජීවිතේ ඉතාමත්ම වටිනා කියන තැනකට විපමුණවා ගන්න ඕනේ. මේ පොත්‍රයේ සූත්‍රයේ දක්වන ආකාරයට අපේ ජීවිතය ඕනෙන් වැරද්දක් හදාගෙන ඉතාමත්ම ඉහළ වූ ගුණවන්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සබේ ජීවිතයේ මේ උතුම් ධර්ම පරයාය අමා රසයක් වේවා හැම දිනාගේම සංසාර ජීවිතය සූපත් වේවා. කරදර දුක් කම් කටට දුර වේවා. උතුම් නිවන අවබෝධ කරගන්නට මේ කුසල ධර්මයන් හැමදෙනාට හේතු වාසනා වේවා. අපේ හැමත උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කර ගැනීම සඳහා දේශනාමය කුසලයක් ශ්‍රවණමය කුසලයක් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત වූ ධර්ම දේශනාව අපි මෙතනින් સમાપ્ત කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත තං සදා